ඒක ඔය තරම් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් 978 ඉඳන් ওই ව්‍යවස්ථා තිබිලා තියෙනවා. ඒ අනුව ක්‍රියා කරලා තියෙනවා. මේ දැන් මේ මේ අලුතෙන් ආපු මේ ජනාධිපති මනෝ ගන්නසින තමයි ওই ප්‍රශ්නේ ඇති කරන් තියෙන්නේ. දෙමළෙන් ඕන නම් දෙමළ එකක් ගායනා කරන එකයි තියෙන්නේ. හැබැයි ජාතක ගීය හැටියට ගායනා කරන සිංහල ගීය විතරයි. ඒකයි ඒක බොහොම සරල ප්‍රශ්නයක් මේ මොකටද මන් දන්නේ මේ ජනාධිපතිතුමා මේක ප්‍රශ්නයක් ඇති කරගත්තා. ජාතක ගීයකෙන් ජාතක ගීය. ඒක එකයි. සිංහලෙන් තියෙන එක ස්වර පද ඔක්කොම තියෙන ව්‍යවස්ථාවයි. ව්‍යවස්ථාවටම දාලා කියලා මේවා වෙනස් කරන්න බෑ කියලා.